පරිදි සම්මුතිය සහ පරමාර්ථය පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මුතිය කියන එකට වෙන වචනයක් තියෙනවා පඤ්ඤාප්ති කියලා ප්‍රඥාප්ති කියලා. අනව අනවන ලද කියන එකයි ප්‍රඥාප්ති කියන ක්‍රියාර්ථය. සම්මුතිය කියන ක්‍රියාර්ථය බොහෝ කාලයක් සම්මත කරගෙන සිටින එකක්. සම්මත බොහෝ කාලයක් අපි තීරණවලට බැල සම්මත කරගෙන සිටින දේවල්. ඒ ලෝකේ තියෙන සත්‍ය වශයෙන් බලනකොට පරමාර්ථ සත්‍යයක් සහ සම්මුති සත්‍යයක් වශයෙන් දෙකක් දැක්වෙනවා. පරමාර්ථ සත්‍ය කියන එක අන්තිමට බෙදාන බෙදාන ගියාට පස්සේ කොයි ආකාරයකින්වත් බෙදන්න බැරි තත්යකට යම් කිසි දෙයක් පස් වෙනවා නම් අන්න එතන තමයි පරමාර්ථ සත්‍යයේ පවතින්නේ කියන එක ප්‍රකාශ වෙනවා. සම්මුති සත්‍යයේ මේ ලෝකේ හැම දෙයක් පිළිබඳව ලෝකයේ සත්‍ය සිතින් සිතාන්නේ තීරණය කරගෙන ඉන්නේ එහෙම දෙයක් කියලා කල්පනා කරගෙන සිටින දේවල්. මේ පඤ්ඤාත්ති කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු එකක්. ඒ ප්‍රඥාත්ති ගැන අප වැඩි අවධානයක් අද යොමු කරන අදා සම්පති ගැන කතා කරපු නිසා. එතකොට ප්‍රඥාත්ති කියනකොට දැන් රූපස්කන්ධය කියන එක ප්‍රඥාත්තියක්. වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන එක ඔක්කොම ප්‍රඥාත්තිය. නැත්නම් අපි එතකො පස්සේ කියනවා කියන පස්සේ ප්‍රඥාත්තියක් වශයෙන් දක්වන්නේ. සංඥාව කිව්ව සංඥා ප්‍රඥාත්තියක් වශයෙන්. ඒ වගේ ධර්මයේ තියෙන හොඟා කරුණ ප්‍රඥාත්ය වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එක් තැනකදී දක්වලා තිබෙනවා මේ සත්‍ය පඤ්ඤාත්ය නැත්නම් වේදනා පඤ්ඤාත්ය පණවන්න පුළුවන් දෙකේ. එනේ පස්සේ කියන ප්‍රඥාත්ය නැත්නම් වේදනා කියන ප්‍රඥාත්ය පණවන්න පුළුවන් කියලා එහෙම සූත්‍ර දක්වලා තිබෙනවා. ඒ නිසා ප්‍රඥාත්ය කියන්නේ අපේ පණවාගත්තු දේවල් සම්මුතියට හා හුඟා සමානයි. නමුත් සම්මුතිය කියන එක ව්‍යවහාරයේ නිරන්තරයෙන්ම භාවිතා වෙන සෑම කෙනෙක්ම වාගේ දන්නා කරුණක්. දැන් ගහක් කිව්වොත් අපි වෙන දෙල් ගහක් පොස් ගහක් පොල් ගහක් කියලා එහෙම කියනකොට ලංකාවේ මිනිස්සු සිංහල මිනිස්සු සෑම කෙනෙක්ම වාගේ පොල් ගහ දුවහම හිත තුළ ඒ ඇට යම් කිසි පොල් ගහ පිළිබඳ ස්වරූපයක් හිතට නැවී පේනවා. ඒ හිතට පෙනෙන මේ දර්ශනය තමයි ප්‍රඥප්තිය කියන්නේ. අර පොල් ගහ කියන එක සම්මුතියක්. කියන්නේ ප්‍රඥාත්ය කියන එක අර සිතේ ඇඳී යන නාම ධර්මමය චිත්තජ රූපයක්. ඒක තේරෙනවද නැහැ. එතකොට සම්මුතිය කියන්නේ පොල් ගහට පොල් ගහක් කියලා අපි සම්මත කරගෙන කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන් පොල් ගහක් කියලා දෙයක් නැහැ. ලෝකෙ කිසිම දෙයක් කිසිම ගහකට කිසිම නමක් අපි දාලා තියෙන විශක් ගස් විසින් දාලා නැහැ. එතකොට අපි ඉස්සර කාලේ ඉඳලා පොල් ගහට පුවක් ගහ කියලා කතා කළා නම් එහෙම අපි කියන්නේ අද පොල්ගහස පොල්ගහ කියලා අපි කතා කරන්නේ පුවක් ගහ කියලා. එහෙමනම් මේ පුවක් ගහ පොල්ගහ ආදී වශයෙන් අපි දාගෙන තියෙන සංඥා තියෙනවනම් යම්තාව දේවල් හඳුනා ගැනීම සඳහා මේ සංඥා සෑම එකක්ම සම්මුති වශයෙන් සැලකීපේ. එතකොට අපි සිතින් යම්තාව දේවල් සිතින් හඳුනා ගන්නවා නම් හිතින් කෑම දෙයක් හඳුනා ගන්න ලබන්නේ. එතකොට මේ සෑම හඳුනා ගැනීමම සම්මුතියක් කියලා තීරණය කරගන්න එක ඉතාම හරි. ඒ වෙලදී. ඇහැට පේන රූප වේදාකාරයෙන් අපි හඳුනා ගන්නවා ගැහණියන්ගේ පොරසේක මම මේ අහවල් සතාය, අහවල් දේ, අහවල් පාටය. විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා මේ ඔක්කොම සම්මුති තමයි. එකක්වත් නැහැ. කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා විවිධ විවිධ ආකාරයෙන්. නාසයට දැනෙන ගඳ දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන වේදේ ස්පර්ශ මනසට දැනෙන විවිධ අරමුණු විවිධාකාරයෙන් අපි හඳුනා ගන්නවා මේ හඳුනා ගැනීම සෑම එකක්ම සම්මුති සත්‍යයක් අපි ඒක සම්මුතියේ පිළිතලා පිළි අරගෙන තියෙන සත්‍යයක් ඒක නිසා මේවා සෑම එකක්ම සම්මුතිය වශයෙන් සලකා ගැනීම තමයි නිවැරදි අදහස එතකොට තමන්ගේ ශරීරය ගත්තොත් එහෙම ශරීරයේ සෑම කොටසක්ම සම්මුතියක්. කෙස් ගත්තත්, ලොම් ගත්තත්, නිය ගත්තත්, හදවත් වෙන හැටි වකුගඩු ආදී කොයි කොටසක් ගත්තත් ඒක සම්මුතියක්. එතකොට ඒ කෙස්කත් තුළ ආදී පනත්තම් ලොම් නිය දත්තම් මස ආදී තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් ගත්තත් ඒ ධාතු කොටස් හඳුනා ගැනීම සඳහා දාලා තියෙනවා. පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආදී වශයෙන් දාලා තියෙනවා. ඔක්කොම සම්මුතිය. සත්‍ය වශයෙන් ඒවේ පඨවි ධාතුව කියලා කියන්නට දෙයක් නැහැ. නමුත් එතන තියෙන නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන රූප ධර්මයන්ගේ ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාධර්මයන්. ඕනෑම ඒ පරමාණු තත්ත්වයේ පවා පවස්නා වූ රූප කොටස් වල ඉතාසියුම් අනු කොටස් වල පවා නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වરૂපයක් තියෙනවා. ඉතින් මේවා අපි හඳුනා ගන්නවා පඨවි ධාතුකේම ආපෝ ධාතුකේම තේජෝ වායෝ ධාතුකේම කියලා. එතකොට ඒ මූල ධාතු වශයෙන් අපි හඳුනාගත් එකක් සම්මුතියක්. සත්‍ය වශයෙන් එතන ක්‍රියාදාමයක් පවතිනවා. දැන් මේ ක්‍රියාදාමයේ කියන එක හඳුනාගන්නේ අපේ සිතින්. ඒතකොට ඒ ක්‍රියාදාමයේ කියන එකත් සම්මුතියක් බවට පත් වෙනවා. ඉස්සෙල්ලා දැන් උදාහරණ අපිට මුහුණ කියලා ගත්තේ කියලා මුහුණ කියන එක සම්මුතියක් කිසි දෙයක් ඒක සත්‍ය වශයෙන් දෙයක් නෑ ඊළඟට මුහුණ කියන එක පටේ ආපෝ තේජෝ වශයෙන් ගත්තාම ඒකත් සම්මුතියක් බවට පත් වෙනවා එතකොට මේ පඨවි ආපෝ තේජෝ සම්මුතිය ඉවත් කළාට පස්සේ මේක නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙන ක්‍රියාදාමයක් කියලා හිතවන්නට පුළුවන්. ඒකත් සම්මුතියක්. ඒකත් අයින් කළොත් එහෙම මෙතන කියන්නට මොකද්ද මේකට කියන්න තියෙන්නේ කියලා. අදහසක් පහළ වෙනවා. අපි යම් කිසි දෙයක් හඳුනා ගන්නට අපට නොහැකි නම් අපි කියනවා මේ නමක් නැති අහවල් දෙය කියලා හරි. මේක මොකක් හරි අඳුරාගන්නේ මොනම ආකාරයෙන් හරි ඒකට අපි සම්මුතියක් දාගන්න. ඊට පස්සේ ඒක ව්‍යවහාර වෙලා ව්‍යවහාර වෙලා සත්‍යයක් බවට පරිවර්තනය වී යනවා. එතකොට ව්‍යවහාර පක්කහන් ව්‍යවහාරයේ දිනු වීම නිසා ඒක සිදුවන්නේ. එතකොට පඨවි ධාතු ආදී අයින් කරාට පස්සේ මේක නිරන්තරයෙන් ඇතිවෙමින් තියෙන ක්‍රියාදාමයක් කියලා මුහුණ තියෙන ප්‍රඥාත්ය ඔය தත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ නැතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක්. දැන් මේකත් අයින් කළොත් එහෙම ඒකත් සිතින් දාපේ. එතකොට මේක කියන්නට දෙයක් නැහැ ඒ කියන්නට දෙයක් නැහැ කියන එකත් අපේ හිතෙන් දාන සම්මතයක්. ඒක හඳුනා ගැනීම. ඒකත් අපෙන් ගොඩට එතකොට ඉතින් හිතට කියන්නට කරන්නට දෙයක් නැතුව හිතට නිසල වෙන්න වෙනවා. මොකද 아무තේ සංඥා දාන්නට බෑ. කොච්චර සංඥා දැම්මත් ඒ වයින් වෙයි අයින් වෙයි ගියාට පස්සේ හිතට යන්නට එන්න තැනක් නැහැ. ඉතින් ඒතෝ ඒ නිසල වෙලා හිතේ පාඩිය සියුම් දැනීමක් බවට පරිවර්තනය වෙනවා. එතන හිස් භාවයක් තියෙනවා. මොකක්වත් මේ හිස් භාවය කියන එකත් හඳුනා ගැනීමෙන්ද අපි දානවා මේකට හිස් භාවය කියමු, මේකට ශූන්‍යතාවය කියමු. මොකක් හරි වචනයක් ඒ සඳහා කියනවා. ඉතින් ඒකත් අපි අයින් කරනවා. එතකොට කියන්න තියෙන්නේ මොකක්වත් එතන කියන්නට දෙයක් නැහැ. කියන්නේ කොයි ආකාරයෙන් බලන්න ගියත් අන්තිමට ගියාම සර්ව සම්පූර්ණ මොකොත් නැති තත්ත්වයක් තමයි එන්නේ. ඔන්න ඔය தත්ත්වය තමයි පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ. දැන් අපි දන්න පොත්වල චිත්ත චෛතසික රූප නිර්මාණ කියලා පරමාර්ථ ධර්ම හතරක් උගන්වනවා. රූප ඒ වගේම චිත්ත, සිත, චෛතසිකයේ දෙන සිතුවිලි ධර්ම චෛතසික නිර්වාණ. මේ ඔක්කොම පරමාර්ථ ධර්ම අතර මේ පරමාර්ථ ධර්ම අතර තමයි අභිධර්මයේ උගන්වන්නේ කියලා ඒ පොත්වල දක්වා තිබෙන. මේවත් ඇත්ත වශයෙන්ම රූප 28ක් කතා කරනවා. ඒ රූප 28 කට ව්‍යාපෝ තේජෝ වායු තියෙනවා, විඤ්ඤාති රූප තියෙනවා, උනෝයික් රූප තියෙනවා. 28ක් තියෙනවා. මේ සෑම එකකම තියෙන ප්‍රඥාත්‍ය සම්මුති ස්වરૂපයක්. ඒ සෑම එකක්ම ඉවත් කරගෙන ඉවත් කරගෙන කලින් මූණේ තියෙන ඒ පසම්මුතියෙන් ඉවත් කරගෙන ගියා වාගේ රූප විශ්යකේම තියෙන ප්‍රඥාතියෙන් ඉවත් කරගෙන ගියොත් එහෙම අපිට අත්දකින්නට පුළුවන් වන්නේ සම්පූර්ණ සියුම් සියුම් ඊටාම සියුම් වූ ස්වරූපයක් පමණයි. ඒක ඉතින් ඒ ස්වරූපය කියන එක හඳුනා ගන්නට ඕනක මොකුත් නැහැ. හඳුනා ගන්නටත් බෑ. ඒකත් අයින් කළාට පස්සේ ඔය සියුම් දැනීමක් පවතින ඇත්තක්. මොකක්වත් අරමුණක් නැහැ. ඕක තමයි රූපස්කන්ධයේ පරමාර්ථ සත්‍යය. අර පරමාර්ථ ධර්ම වශයෙන් රූප 26ක් ඉගෙනුවාට ඒකයි. චිත්ත කියන එක චිත්ත කියන එක 39ක් හරියට 21ක් හරිය විද්‍යාකාරයෙන් අපි ධම්ම පොත්වල යොබන්නන. මේවා ඉතින් හුඟා ප්‍රඥප්ති. අර චක්කු විඥානය කියන එක ප්‍රඥප්තිය. සෝත විඥානය, ගාහන විඥානය, ජීවා විඥාන, කාය විඥාන. ඒවා ප්‍රඥප්ති. එතකොට ඒවා ඔක්කොම අයින් කරොත් එහෙම චක්කසෝත ගාහන ජීවා කාය මනෝ කියන ඒවා හඳුනා ගැනීම, ඒ සංඥා ඉවත් කළොත් එහෙම එතකොට ඇතිවන්නේ මෙතන දැනීමක් කියන්නේ. මෙතන තියෙන දැනීමක් පමණයි කිය. කොයි විඥානය කොයි ඉන්ද්‍රිය ආපන්තව පටිපත්තෝ ඒ විඥානයක් ඇති වුණත් විඥානේ විඥානයෙන් පමණයි. ඒකට ඉතින් අපි හඳුනා ගන්නට අප විඥාන සෝතවාඥාන ආදී කියනවා. එයින් අර බුදුහාමුදුරුවෝ කියපු උපමාමයට අපි කලින් කිව්ව ගින්දර පත්තු කරන විවිධ ඉන්ධන වර්ග දාලා ඒ විවිධ ඉන්ධන වලට අනුව ඒ ගින්දර නම් නම් කරනවා ගොම ගින්දර රොඩු ගින්දර තර ගින්දර ආදී වශයෙන් එහෙම කිව්වට ඒක ඇත්ත වශයෙන් ගින්දර ගින්දර විතරයි තියෙන්නේ මොකෙන් පත් උනා ඒ වගේ විඥානයේ විඥාන මාත්‍රය පමණයි චක්ක විඥානයේ ඇසුරු කරන රූප දැකලා ඇති උනත් දැනීමක් ඒක කන ශබ්දය ඇහිලා ශබ්දය ඇසුරු කරගෙන සෝත විඥානයවත් එතන තියෙන දැනීමක් මේ විදිහට ඉන්ද්‍රිය හයට මෙතන දැනීමක් පමණයි ඊටවදී ඒකේ දැනීම කියන එකත් අපේ හඳුනා ගැනීමට දාපු සංඥාව. සම්මුතිය. ඒ සම්මුතියත් අයින් කළොත් එහෙනම් මේකට කියන්න දෙයක් නැහැ. ඉතින් මොකක්වත්. අන්තිමට ගිහිලා ගිහිලා කියන්නට දෙයක් නැති තත්ත්වයට එතනක් එනවා. එතකොට රූප චිත්ත චෛතසික රූප නිබ්බාන කියන එකෙන් චිත්ත කියන එක සම්පූර්ණයෙන්ම ඔය වගේ හිස්සී යන தත්ත්වයටපත් වන ඒක තමයි ප්‍රායෝගික වශයෙන් එහි තියෙන පරමාර්ථ ධර්මය. ඔය සිත් 89 121 ආදී වශයෙන් ගන්නවට ඒ ඕගෙම අන්තිමට ගිය පරමාර්ථ සත්‍යය උතනයි. එතකොට චෛතසික ධර්ම කියලා කියනවා. චෛතසික ධර්ම කියනකොට සිතේ යෙදෙන විවිධ සිතේ. අපි ගන්න සිත්ලා කියේ පස්සේ කියන එකත් පඤ්ඤාත්යක්, වේදනා ප්‍රයන එකත් පඤ්ඤාත්ය. මේ ඔක්කොම චෛතසික ධර්ම. සිතේ යෙදෙන දේවල්. සිතේ ධර්ම. ඔය චෛතසික ධර්ම 52ක් ඇති බව බුදුහා ඒ අභිධර්ම පොතේ උගන්වනවා. පස්ස වේදනා සංඥා චේතනා එකඟතා ජීවිතින්දේ මනස්කාරාදී වේවා තියෙනවා. එතකොට මේ චෛතසික ධර්ම හඳුනා ගැනීම සඳහා දාලා තියෙන නාම ප්‍රඥප්තියෙන් අපි අයින් කළොත් එහෙම එතකොට ඒවා හඳුනා ගන්න ක්‍රමයන්නේ අර දැනීම් භාවයට පත් වෙන එක තමයි සිදුවන්නේ. ඒවා දැනීම් ස්වરૂපයට පරිවර්තනය ඒ දැනී ස්වરૂපය කියන සම්මුතියත් අයින් කළොත් එහෙම එතන මොකක්වත් නැති කිස් භාවය. ඒකත් අයින් කළොත් එහෙම එතනත් වෙන්නේ අර කියා කර කියා ගන්න දෙයක් නැතුව ඒක ගිහිල්ලා තැම්පත් වෙලා නිතරලා හිස්සියන් තැන්. ඉතින් මේ චෛතසික ධර්මයන්ගේ පරමාර්ථ සත්‍යයත් ඒකයි. අන්තිමට යන්නේ ඒකයි. බෙදාගෙන බෙදාගෙන ගියාම ඊට පස්සේ ආයෙ බෙදන්නට බෑ. වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන ගියාට පස්සේ ඊට පස්සේ වෙන් කරන්නට බැරි වෙන තත්ත්වයට ඇතිපත් වෙන අවස්ථාව තමයි පරමාර්ථය කියන්නේ. පරම අත්ත කියන එකයි. එයින් එහාට යන්නට බෑ. නිවැරදි අන්තිමටම යන්න පුළුවන් අත්තේ. දකින්න පුළුවන් දේ. එතකොට පරමාර්ථය ඒකයි. එතකොට නිර්වාණය කියන දැන් ඔය පරමාර්ථ ධර්ම හතරක් උගන්න අපි දැන් මේ ඊළඟ කොටස. චිත්ත, චෛතසික, රූප කොටස් තුනක්. ඊළඟට කියනවා නිබ්බාන කියලා. නිර්වාණය. මේ නිර්වාණය කියන එකේ නිවන හඳුනා ගැනීමට දාන ප්‍රඥාවක් කියන්නේ නිබ්බාන කියන එක. ඉතින් ඕකට බුදුහාමුදුරුවෝ පද 40 ගණක් ඔය අසං මේ සංයුතනිකාය සූත්‍ර වාසික දක්වලා තියෙන ඕන නමකින් හැඳින්වුවා. නිවන කියන එක අපිට නිවන කියන්නත් පුළුවන් රාගස්සේ දෝෂස්සේ මෝහස්සේ කියන්නත් පුළුවන් සන්නස්සේ කියන්නත් පුළුවන් වට්ටස්සේ කියන්න පුළුවන් සතර ඒ වගේ ඕන එකක් කියන්න පුළුවන්. ඒ මාත්‍යා තානා ලේනා ඔය වගේ වචන බුදුහාමුදුරුවෝ ගොඩාක් කියලා තියෙනවා. ඉතින් මේ සෑම වචනයක්ම එකම නිර්වාණය සඳහා යොදාගත්තා නම් මේ ඇයිට ඒකෙන්ම පැහැදිලි වෙන්න ඕනේ නිර්වාණය කියන ඒ හඳුනා ගැනීම සම්මුතියක් කියන එක. ඒක ගොඩාක් ආකාරයකින් හඳුනා ගන්න බෑනේ එකම දේ. ඒක සම්මුතියකින් නිසා. ඒක නිසා එතන නිබ්බාන කියන ප්‍රඥාත්යෙන් අයින් කරලා නිවනට සිතපත් කරන පරිසම්වතවල සිටින පුද්ගලයෙක් සිටිනවා නම් නිබ්බාන කියන ප්‍රඥාත්යත් අයින් කළාට පසුව දැන් මේ නිර්වාණයේ තියෙන ප්‍රඥාප්තිය ධර්මයේ මත කරන ආකාරය මම මේ කියන්නේ. එතකොට Tamanට තේරෙනවා මෙතන දැනීමක් තියෙනවා සියුම් මෙරිලා නෙවෙයි, නින් තද නින්දට ගිහිලා නෙවෙයි, සී නැති කරලා නෙවෙයි, සියුම් දැනීමක් තියෙනවා. දැනීමට අරමුණු වන අපි නිර්වාණයයි කියනු ලබන යම්කිසි නිවීමක් තියෙනවා. ඒකට නිවීමක් සහ දැනීමක් කියන දෙකක් ඔතන පාදිනවා. එතකොට මේ දැනීම කියන එක අපි දාගත්ත සම්මතියක්. නිවීම කියන එකත් අපි දාගත්ත සම්මතියක්. ඒකට මෙතෙන්දී ඊට වඩා ගැඹුරු තැනකට යායුතු වෙනවා. නිර්වාණය දැන් අත්දකින්නේ අත්දකින්නේ සියුම් දැනීමක් තිබෙන නිසා සිත නැත්තම් සිහි නැති කරලා නම් ඕක නිවනක් නෑ. නිවන අත්දකින්නට බෑ. මැරිච්ච මිනිහෙකුට නිවනක් අත්දකින්නට බෑ. ඒක නිසා සිතේ ක්‍රියාදාමයක් ඒ වශයෙන් නිවන අත්දැකීමට සිතේ පැවැත්ම. ඒක නිවන කියලා නිවීමක් කියලා අපි අරමුණු කරනවා නම් යම් කිසි දෙයක් ඵල සම්මතයේ ඉන්න විට නිවන අත්දකින විට ඒකත් දැනීමක් පමණයි. ඒකත් නාම ධර්මයක් පමණයි. එතකොට ඒ දැනීමත් අයින් කළොත් එහෙම කියන්නේ සිත තියෙනවා සිතට අරමුණු වන නිවන තියෙනවා. සිත කියන එක ප්‍රඥාත්යක් ඒක අයින් කළා සිතට අරමුණු නිවන කියන එකයි ප්‍රඥාත්යක් ඒකත් අයින් කළා. ඊට පස්සේ අපිට තියෙනවා සිත කියන එක දැනීමක් බවට පත් වෙන එකත් අයින් කරලා සියුම් අන්තිමට මොකක්වත් කියන්නේ දැසලෝ දැනීමක් ඉදිරි වෙනවා. ඒක අයින් කරන්න බෑනේ කොච්චර අයින් කළත් මොන නම අයින් කරත් එතනම යනවා ඒක. ඊට පස්සේ සිතට අරමුණු වන නිවන දේශ බලපහම අපේ නිවනේ හරිම නැත් වචනා 40ක් 50කින් හරි හඳුනාගත්ත හඳුනාගත්තත් ඒ ඔක්කොම අයින් කළාට පස්සේ නිවීමක් තියෙනවා නිවීම කියන එකත් අයින් කළාට පස්සේ පැහැදිලිවම පේනවා මෙතන තියෙන්නේ සියුම් නාම ධර්මයක ක්‍රියාත්මක වීමක් ඒ සියුම් නාම ධර්මය නිවන ඒක දකින්නේ සියුම් නාම ධර්මය මේ දෙක එකතු කළොත් එහෙම සිතින්ම එතකොට හිතට යන්න එන්න මොකක්වත් නැති යන පරමාර්ථමය නිර්වාණ ධාතුව කියන එක දකින්න පුළුවන් අන්තිම අවස්ථාව ඔය අපි කිව්වා. ඔයින් පස්සේ දකින්නට පුළුවන් පරමාත්ම නිර්වාණ ධාතුව මේ ජීවිතේදී නැහැ. මේකකින් මේ පහළ පහළ මාර්ග බලලා විඳ පාන පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ. ඒකේටත් මේ ඒ විදිහට ඒ නිබ්බාන කියන පරමාර්ථ සත්‍යයේ තියෙන සම්මුතිනොත් අපිට ඉවත් කරන්න පුළුවන් ඊට පස්සේ අර මොකක්වත් ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගියාට පස්සේ ඒකට ඉතින් මොනම අරමුණකුත් නැහැ හිතවිල දැනීමක් තියෙනවා ඒක කියන්නට වචනයකුත් නැහැ ඒ தත්ත්වය තමයි නිබ්බාණය කියන්නේ ඒක පරමාර්ථ වශයෙන් පවතිනවා ඒ කියන්නේ මේ ජීවිතේ පවතින තාක්කල් ඒකත් ඉතින් මරුණට පස්සේ නිරුද්ධ වී යනවා සහසෝගෙන මරුණට පස්සේ ඒක නිවිලා යනවා මොකක්වත් අන්තිමට ඉතුරු වෙන්නේ අන්නේ මොකක්වත් අන්තිමට ඉතුරු වෙන්නේ නැති එක තමයි නාම රූප නැත්නම් චිත්තචෛසික රූප නිපාන ඕනෑකාරයෙන් නැත්නම් පංචස්කන්ධ ආයතන ධාතු ආදී කුයි ආකාරයෙන් අපි විස්තර කළත් ඒවැයි සර්ව සම්පූර්ණ පරමාර්ථ සත්‍ය වන්නේ අන්න එතන. ඒක දකින්න ඒ මෙහා තියෙනවා ඔක්කොම සම්මුති බවට ඒපත් වෙනවා. මේ දෙක අත්දැකපු නැති කෙනෙකුට ඒ ඉන්නා තියෙනවා සම්මුති සත්‍යය කියලා දකින්නට බැහැ. ඒ தත්ත්වය ආවට පස්සේ අධ්‍යාත්මික බාහිර වශයෙන් දකිනවා නම් අපි ආත්‍යා තමන්ගේ ශරීරයේ පිට බාහිර වශයෙන් දකිනේවා. මේ தත්ත්වය තමයි අධ්‍යාත්මික කියලා කියන්නේ. ඒන් තියෙනවා ඔක්කොම බාහිර. ඒ බාහිර කියනවා ඔක්කොම සම්මුති වශයෙන් දක්වනවා. ඔය ඉති අධ්‍යාත්මිකං වාකායේ කායනුපස්සී වේදිත බහිද්ධා වාකායේ කායනුපස්සී වේදිත එහෙම කියලා තියෙනවානේ. අජ්ජත්තිකං වා වේදනා වේදනාන් පසී වේදේ චිත්තේ චිත්තාන් පසී වේදේ ධම්මේ ධම්මාන් පසී වේදේ වෛද්‍යාවා කියලා කියනවානේ වේදනාව වේදනානුපස්සේ වේදනාදී වශයෙන්. එතකොට මෙතන මේ අධ්‍යාත්මික බාහිර වශයෙන් බලනකොට අර බාහිර සෑම දෙයක්ම සම්මුතියක් බවට පරිවර්තනය බාහිර කියන වචනය සම්මුතිය. ඊට පස්සේ අධ්‍යාත්මික කියන වචනය සම්මුතිය අන්තිම ධර්මං කියපු අර නිවනේ කියන පරමාර්ථ ධර්මයේ මතු වුණාට පසුව තියෙන தත්ත්වය විතරයි අධ්‍යාත්මික වෙන්නේ. ඒක අයින් කරන්නට බෑ. ඒක නැති කරන්නට බෑ. ඒක නැති කරන්නට නම් ජීවිතේ නැති කරන්නට ඕන. නැත්නම් ඒක ජී නැති කරන්න ඕන ඒ වගේ දෙයක් කරන්න ඕන. ඒක නිසා පරමාර්ථ සත්‍ය වශයෙන් ගැනීමේ ඔන්න ඔය ධර්මයේ ඔයින් මෙහා තියෙන සෑම එකක්ම සම. ඔයින් මෙහා තියෙන සෑම එකක්ම ප්‍රඥා. මේක මෙයාට කිව්වට මොකක්ද කියලා අවබෝධ කරගන්න බැහැ මම ඒක දන්නවා. ඉතින් නිකන් හිතා ගන්න අපි සාමාන්‍යයෙන් හරි හිතා ගන්න අපි යම් දෙයක් හඳුනා ගැනීම සඳහා යම් කිසි සම්මතියක් දාගෙන සිටියා නම් ඒක බොහෝ කාලයක් භාවිතා කරලා භාවිතා කරලා ප්‍රචලිත වූාට පසු මිනිසුන් අතර ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්න. අන්න ඒක සම්මුති සත්‍ය කියලා. මම ඒකට කලින් දවසේ කිව්ව ඉදිදා කියන එක සංදා කියන එක අඟහරුවාද බදාන. ඔය වාගේ තියෙන කියන ඔක්කොම සම්මුති කියලා. සත්‍ය වශයෙන්ම මේ ඇයට පැහැදිලිව පේනවා ඉරිදා දවසේ කිව්වත් සංදා දවසේ කිව්වත් අපි මේ ලෝක විවහාරයේ පිටලා කතා කරනවා උදේ තීර පායනවා දවස තීර පායනවා අය රැය වෙනවා ඒක තමයි සිදුවෙන ක්‍රියාදාම මේ ලෝක විවහාරයේ පිටලා අපි මේ කතාව කළේ ඉතින් බහිනවා ඉර පායනවා කතාව සත්‍ය වශයෙන් නෙවෙයි සිදුවන්නේ එතකොට සඳටත් ওই තේමයි සිදුවන්නේ උදේ තීර පායනවා දවස තීර පායනවා ඉතින් ඉර මුදුන් වෙනවා ඉතින් ඒකයි අර සඳුතය ඉරිතය කියලා ඕකේ වෙනසක් නෑ ඒ ක්‍රියාදාමේ නමුත් ඒවා හඳුනා ගැනීම සඳහා අපි දානවා සම්බුතියක් එතකොට මේ සම්මුතිය කියන එක කොච්චර මුලාවක්ද කියන එක තේරුම් ගන්න. ඔය මේ ජනවාරි පෙබරවාරි කියන ආදී මාසත් ඒ වගේ සම්මුති තමයි. සත්‍ය වශයෙන් එහෙම කිසිම දෙයක් නැහැ. නමුත් අපි ඒක ව්‍යවහාර කිරීම සඳහා අපට ප්‍රයෝජනවත් වෙනවා. ඒව නැතුව ව්‍යවහාර කරන්නට බෑ, කතා බහ කරන්නට බෑ, සමාජයේ හැසිරෙන්නට බෑ. ඒක නිසා සම්මුති සත්‍ය අවශ්‍යයි. ඒක නිසාම සම්මුතිය සත්‍යයක් වශයෙන් පිළිගත යුතුයි. ඒ සම්මුතිය ඉක්මවා ධර්මයේ දැක්කත් සම්මුතිය ඉක්මවා කතා කරන්නට හැසිරෙන්නට යන්නට එපා කියලා දක්වලා තියෙන අරණ විභංග කියලා සූත්‍රයේ මධ්‍යම නිකායේ බුදුහාමුදුරුවෝ. ඒක නිසා ඒ සම්මුතිය ඉක්මවා මේ කරුණු හරියට අවබෝධ කරගත්තත් එදිනදා ජීවිතයේදී කතා බහ කරන්නට බෑ යන්නට හොඳ නෑ. ඒ වගේම සම්මුතිය ඉක්මවා ඒ ධම්මේ දැක දැක වුණත් ක්‍රියාත්මක වෙන්නට යන්නට හොඳ නෑ. එහෙම වුණොත් එහෙම මේ මිනිහා පිස්සෙක් කියලා ලෝකයා සංවඩු ගන්නවා. ඒ නිසා ඒක අපි අවබෝධ කරගන්න එක වෙනම කාරණාවක් සම්මුතියේ පිටලා කටයුතු කරන එක වෙනම කාරණාවක් අපි එක තැනකට ගියා රහත් එක්කයි කියලා හාමුදුර කෙනෙක් කියන්නේ මට හරියට අම්බේ කරපු හාමුදුර කෙනෙක් පණ්ඩක් උඩ ඉන්නේ බොහොම වර්ණනා කළා මෙයා මේ කවුද පෝස්ට් මාස්ටර් කෙනෙක් මහානෙච්ච කෙනෙක් ඉතින් ආරණ්‍ය හිටපු ආමුදු කෙනෙක් තමයි අපිට කිව්වේ එයා ඒ අගේ කළා මමත් ඉතින් කැපකාරයෙකුත් අරගෙන ගියා පත්තිකින් බහැලා පොල්ලොත් එක අක්කර 1000ක විතර පොල්ලොත්සන් හැදී යන්න ඕනේ යනවා යනවා කෙලවරක් නේ පොල්ලොත් මැදට ගියාම හැම පැත්තෙම පේන්නේ සිටිගේ ඒ කියන්නේ ආසට පොළොව ගෑවිලා තියෙනවා වගේ තමයි ඒ තරම් ඈතට තැනිතලා ඔන්න කන්දක් ආවා එතන ඉඳලම බෝඩ් ගහලා නිස්සද්ද වෙන්න කතා කරන්න එපා අඩි පහෙන් පහට වගේ ගහලා අයිපා ඇතැම්ම භාගයක් විශේෂයෙන් බෝඩ් ගහලා එතෙන් මම ඊට පස්සේ ගිය ගමන් මේ ආමුතු ජීවිතේටවත් මම දැකලත් නෑ ආපු ගමන් මම කිව්වා ස්වාමීන් වහන්සේ මම ආවේ කියනකොටම මේ මිනිස්සු බනින්න පටන් ගත්තා. අන්න කිව්වා අන්නම කිව්වා මම කියලා අන්න කිව්වා මම කියලා මම කියලා කෙනෙක් විතර ඉන්නවද මම කියලා කෙනෙක් විතර ඉන්නවද මම ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම කියලා කතා කරන්නේ අයි කිව්වා අයි කිව්වා අයි කිව්වා අයි කිව්වා ඉතින් මේ මිනිස්සුත් එක්ක විනාඩි 5ක් විතර මම කතා කළා මේ මිනිස්සු පිස්සු අර මම කියන්නේ කිව්ව නෑ කියලා මම කියන වචනේවත් පාවිච්චි කරන්න දෙන්නේ ඊට පස්සේ මම එදා රෑ වුණා තාපව එන්නා වෙනකොට එතන චතුරාර්ය කාගේ ඉන්න මනසේ කොල්ලෙක්ව මම පිටිපාරකින් පාරට ගෙනියන්නේ. එතකොට කියනවා ආ මෙතන මේ හිතගෙන හිතපු ගමන් මේ මිනිස්සු රහත් වෙන්නේ. හිතපු කියලා ඒව කියනවා. මේ මේ සම්මුතියේ පිළිදන්නතුව කතා කරන්නට ගියාම සිදුවන අපැත්තිය කීමටයි මම මේ ප්‍රකාශ කළේ. ඒ නිසා කවදාවත් එහෙම කතා කරන්නට යන්න එපා. තමන්ගේ දූ නම් දූ කියලාම කතා කරේදී ප්‍රධාන ප්‍රධාන කියලාම කතා කරේ. ආදරේ නම් ආදරේ වාගේම කතා කරේ. ඒ විදිහට හැසිරීම කළ යුතුයි. ඒවා මේ නාම රූප මේවා සත්‍යෝ නෑ මේවා ගැහෙනු පිළින්නේ නෑ දුර පුත්තු නෑ. ඔතන ඇති මේවා ඔක්කොම තියෙන්නේ ඇති ඇති නැති ඇති නාම රූපවත් මොකක්වත් නැහැ. ඔහොම එදිනදා ජීවිතේ කතාවට කටයුතු කරන්නට බෑ බුදු කෙනෙක්වත් එහෙම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ වෙන දෙයක් ආත්ම කියන වචනයක් පාවිච්චි කරපු අවස්ථා තියෙනවා දෙකක් දෙකක් නෙවෙයි දසදහස් යනවා අත්තා කියන වචනේ ආත්මයක් නැහැ තමයි නමුත් අත්තා කියන වචනේ ප්‍රකාශ කරනවා අත්තායත්තනෝ නාසෝ පෝවිනාසෝ පරෝසියා කියන මේ තමන්ගේ ආත්මය තමාටම පිහිටයි. තමාගේ තමන් තමන්ටම පිහිටයි කියන එකයි කියන්නේ. ඒ වගේ අත්තා කියන වචනේ ආත්මය කියන වචනේ පාවිච්චි ආත්මයක් නෑ. නමුත් ඒක සම්මුතිය පිහිටා කතා කරනකොට ඒ විදිහට බුදුහාමුදුරුවෝ කතා කළා. අහං කියන වචනේ මම කියන වචනේ උන්වහන්සේ ප්‍රකාශ කරා. එහෙම නැත්නම් ඉතින් දැන් මේ කියන්නට මේ නාහම් බික්කේ මම එහෙම කියන්නේ නැහැ කියනකොට ඒ න අහන් කියන වචනේ වගේ නිරන්තරයෙන් එහෙම කියපේවා මුළු ජීවිත කාලෙම කරගෙන. ඒක නිසා සම්මුතියයි පරමාර්ථයයි තේරුම් ගන්න එක වෙන එකක්. සම්මුතිය ඉක්මවා නොසිතා ක්‍රියාත්මක කරන්න කියන එක තවත් ධර්මයක්. අවබෝධ කරගත්තට ඒවා ක්‍රියාත්මක කරන්න බෑ ජීවිතේදී. ඒ නිසා සම්මුතිය තේරුම් ගත්තාට පස්ව තමන්ගේ මුලා අයින් කරගන්නට පුළුවන් ඒ සම්මුතිය ඔක්කොම අවිද්‍යාව තුළින් මේ මවන දේවල්. කියන්නේ තමන්ගේ සිත තුළ අවිද්‍යාව තිබෙන තාක්කල් සම්මුතිය ඉක්මවා යන්නට බෑ. සම්මුතිය ඉක්මවා දකින්නට බෑ පස්සත් ඒ වශයෙන්. කොහොම සම්මුති අවිද්‍යාව. වෙන මොකක්ද නැහැ අර උදාහරණේ පොල් ගහ කියපිට තනිකර අවිද්‍යාව නිසා සිදුවෙන දෙයක්. ඒ කියන්නේ පොල් ගහක් සත්‍ය වශයෙන්ම පොල් ගහ කියලා දෙයක් නෑ. ඒකේ තියෙන කොටස් ඔක්කොම වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා යනකොට පටේ ආදී ධාතු දෙන්නේ ඒවත් වෙන් කර වෙන් කර ගියාම අර දේශ භාවයයි තියෙන්නේ. නමුත් ඒක හඳුනා ගන්න අපි කොහොම හරි කතා කරනවා. එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙන්න කටයුතු කරන්නට. ඉතින් අර පොල් ගහ කියලා අපි මේක පාදාන කළොත් ඉතින් ඇල්ලුවොත් මේක තමයි සත්‍ය කියලා හිතුවොත් එතන මුලාව තියෙන එතන අවිද්‍යාව තියෙන. පොල්ගහ කියලා ව්‍යවහාර කළාට මුලාවක් නේ. අවිද්‍යාව නේ. නමුත් ඒක අපි අල්ලනවා මේ පොල්ගහම තමයි කියලා. මේක පොල්ගහක් නෙවෙයි කියලා අල්ලනවා සිටි. මේක උපාදාන කරනවා. අන්න එතකොට අවිද්‍යාව පිටින්. ඒ තමන්ගේ ශරීරය අර මම කියලා හිතනවා නම් එතන අවිද්‍යාව තියෙනවා. තමන්ගේ ශරීරයේ ශරීරයේ කොයි කොටසක් අරගෙන හරි මේ හදවත මේ පැන හරි මේ අත මේ පපුව ආදී වශයෙන් මේ කකුල ආදී වශයෙන් යම් කිසි හැඟීමක් තියෙනවනම් මෙතන අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දන්නේ. ඒ තදත්කම තියෙන. ඒක නිසා සම්මුති කියනවා 99ක්ම වාගේ, 100ක්ම වාගේ අවිද්‍යාව නිසා සිත තුළ ජනිත වෙන ධර්ම. ඉතින් ඒ අවිද්‍යාව අයින් කිරීමෙන් තමයි පරමාත්මයේ අර නිබ්බාණයේ තියෙන සම්මුති ඉවත් කරලා ඒක දකන ඒ කියන්නේ එයින් එහාට යන්නට බැරි පරමාර්ථ ධර්මයේ දකින්න. ඒකට වචනයක් කියන්නේ මේකයි එන්නේ හදන්න බැරි. අන්න ඒ தත්ත්වය තමයි සත්‍ය වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරන ඉන්නේ ආදේවල් ඔක්කොම සමුදේ. එතකොට මේක තේරුම් ගත යුත්තේ මොකක් කුමක් සඳහාද නිවන් යෑම සඳහා නිවන් යෑමට නම් මේ සම්මුතියෙන් අපි ඉක්මවා දකින්නට පුළුවන්කම අපිට තියෙන්න අපිට ඉක්මවා යන්න පුළුවන්කම තිබෙන්න ඕන. විද්‍යාවක් දැක්කොත් විද්‍යාව කියලා දැක්සනේ වෙනව නැහැ කියනවා නම් ඒක බොරුවක් විද්‍යාවක් කියලා දැක්සනේ. විද්‍යාව කියන එක හිතේ තියෙන සංඥාවක් විතරයි වෙන මොකක්වත් නැහැ. එන දිට්ඨිය හඳුනා ගැනීමට දිට්ඨිය කියලා සංඥා ඒක ඒක අපේ සංඥාව කඩලා අයින් කළොත් එහෙම අයින් කළොත් දිට්ඨිය නැති කරන්නට අපි දිට්ඨියේ gadul කෑලි එක එක අයින් කරන්න තෝරන්නේ අපිට ඕන නම් කියන්න පුළුවන් දිට්ඨිය කියලා දෙයක් නැහැ සත්‍ය වශයෙන් තියෙන gadul ටික උඩට උඩට උඩට තියලා තියලා බැඳලා තියෙන එක කියලා. ඉතින් gadul කෑලි ටික ඔක්කොම ගන්නවා එක එක gadul අයින් කරලා කොට ගැහුවොත් එහෙම අපි දිට්ඨිය කියන්නේ නැහැ නේද එහෙමනම් මේ gadol කියන එක සම්මුතියක් gadol කියන එක පුඩු කරලා පුඩු කරලා සම්පූර්ණයෙන් පිටි කළොත් එහෙම gadol කියන්නේ නැහැ. එතන තියෙන්නේ ඔන්න පටවිය ආපෝ තේජෝ කියත. ඉතින් ওই විදිහට ඔක්කොම අර කලින් කියපු විදිහට සම්මුති ඉක්මවා කරන්නත් පුළුවන්. අර පිටිය කියන එක නැත්තෙම නැති කරන්න පුළුවන්. ඔය මොකක්වත් අවශ්‍ය නැහැ. පිටිය කියන්නේ හිතේ තියෙන සංඥාවක් විතරයි නෙමේ කයින් කරනවා කියනකොට පිටිය නෙමේ. මේක ලෝකේ තියෙන ඕනෑම දෙයකට පොදි. මම කියන එක හිතේ තියෙන සංඥාවක්. ඉතින් මේක කියනකොට දෙයටි මම කියන කිතේ තනියම තනියම මම මේක අයින් කරනවා කියලා අයින්. මේ අයින් කරන්න බැරි එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ලෝකේ තියෙන සෑම සම්මුතියක්ම හිතේ තියෙන සංඥාවන් මේ සම්මුළු සංඥා ස්කන්ධේම සම්මුති. එතකොට මේ සංඥාවල් අයින් කළා නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට සම්මුතිය අයින් කරන්නට පුළුවන්. එන්න මේ සංඥාව අයින් කරගන්නට බැරි එක තමයි අවිද්‍යාව. ඉතින් විද්‍යාව ප්‍රඥාව පහළ වෙනකොට එකයින් වී යනවා නිකම් අයින් කරන්නට යන්නේ. ඉතින් පුළුවන් නම් මේ ඇයට ඔය தත්ත්වේ තේරුම් ගන්න සංඥාව තුළින් තමයි මුලා වෙන ආකාරය. ඒ මුලා වෙලා සම්මුතියේ පිටදලා ඉතින් ඔය දේවල් වල වැරදි ඉතින් ගමනකට බැහැර කටයුතු කරනවා. ලස්සන කියන එකක් සම්මුතියක්. ඒක හිතා ගන්න. කැත කියන එකක් සම්මුතියක්. වෙන මොකක්වත් නෙවෙයි. ආත්ම කියන එකක් සම්මුතියක් අනාත්ම කියන එකක් සම්මුතියව ද්වේතාවයන් කියලා ඔකට අපි ප්‍රකාශ කරන්නේ දෙක දෙක වශයෙන් සැලකන්නේ අන්ත දෙක. මේ සෑම ඒවම සම්මුති. මේ ඔක්කොම උක්මයායිතු ඉක්ම යන තැනක් තියෙනවා. අන්න එතෙන් දාපහම තමයි මේව පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. මේ අය ඒ දක්වා භාවනා මේක භාවනා කරනකොට මේ සම්මුති වල LD ගැන ප්‍රඥාති ලක්ෂණ වල එල්පගෙනම හිතියොත් භාවනාවේ දිනුවා ලබන්නේ. ඉතින් භාවනා කරන කාලේදී අපට ඔය සුසීල කියලා දෙවියෙක් මගෙන් භාවනා උපදේශ වගේක් ලැබුණා. උන්හා ඒ දෙවියා රහත් වූ කෙනෙකුට උපකාර කරන අප උපස්ථාන කරන දෙවියෙක්. ඒ දෙවියා සුසීල දෙවියන්ගෙන් අහලා වෙලා අපට ඇවිල්ලා කියපු උපදේශයක් තිබුණා. ඒ රාතන් වහන්සේ ඇත්ත වශයෙන්ම අභිඥා තියෙන කෙනෙක්ම ජීවිතය අනිවාර්යයෙන්ම වචන දෙකක් නැහැ. මගේ වර්ග නම හැවෙන්නේ කොහෙද ඉන්නේ කියලා හැවෙන්නේ නැහැ. දෙවියෙක්ද බ්‍රහ්මයේද මිනිස්සුද කියලා හැවෙන්නේ නැහැ. ඒක අහන්න අර මායාව විසින් වැළැක්වා වෙන්නට පුළුවන් බුදුහාමුදුරන් පිළිගම් පාන යන එක වැළැක්වා. ඒක දෙකක් ඉන්න පුළුවන් කියන එක අමතක කිව්වා. ඉතින් කොහොම වුණත් ඒක හැවලා ඒගොල්ලෝ ඇවිල්ලා උපදේශන එක තැනකදී මට දීපු උපදේශයක් තමයි ප්‍රඥාත්තේ ලක්ෂණවල එල්බගෙන සිටින්නට එපා. ප්‍රඥාත්තේ ලක්ෂණවල එල්බගෙන සිටින්නට එපා. ඒක මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බැහැ ඒ කියන උපදේශය. සාමාන්‍ය කෙනෙකුට කියවනම් මේක ඉතින් මොනවද කියන්නේවත් කියලා දන්නේ නැහනේ. ප්‍රඥාවෙන් ඒක දකින්නත් පුළුවන් වෙන්න ඕන. ප්‍රඥාත් කියනවා අපිට කවුරුත් විස්තර කරලා දීලා නැහැ. නමුත් රහතන් වහන්සේ එහෙම තමයි අපිට උපදේශය දුන්නේ. ප්‍රඥාති ලක්ෂණය මේ ඇත්තත් මම ඒකයි කියන්නේ. ඊළඟට කියලා තිබුණා ඒකම මෝහයට නැගී සිටීමට ඉඩ දෙන්න දෙපා. ඒ වගේ කෙටි වාක්‍ය වලින් උපදෙස් දුන්නේ. එතකොට අර මෝහය නැගී සිටින ප්‍රඥාතියේ බහිනකොටම මම කියලා හිතනකොට මගේ අම්මා මගේ තාත්තා මගේ ගේ මගේ ගෙවල් මගේ රට ආදී වශයෙන් හිතනකොට උපාදාන කරනකොටම මෝහය නැගී සිටිනවා. ඉතින් මේ මෝහයට නැගී සිටීමට ඉඩ දෙන්න තේපා කියන එක මම විශ්ලේෂණය කළා. මම බැලුවා බලනකොට පිට පිටු 1000ක පොතකට වැඩිය ලොකු පොතක් කියන්න පුළුවන් එක. ඒ එක වාක්‍යයක්. ඒක විස්තර කරලා ලියනවා නම් මෝහයට නැගී සිටීමට ඉඩ දෙන්න එපා කියන ඒ වාක්‍ය විස්තර කරලා ලියනවා නම් පිටු 1000කට අධික ලොකු පොතක් මට ලියන්න පුළුවන්. ඉතින් එවැනි දෙයක් ඒක තියෙන්නේ පොඩි දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි පංචනස්ති ලක්ෂණේ එල්බ ගන්නට එපා කියලා. ඉතින් ඒව එල්බගෙන හිටියොත් භවනාවෙන් එහාට යාට යන්නට බෑ. ඉතින් සමහරු ශූන්‍යතාවල ගිහිල්ලා හිර වෙනවා. ඒ ඥාණයට යන්නට බැරි වෙනවා ප්‍රඥාත්ය වල එල්බගෙන ඉන්නේ. සමහරයි තමන්ගේ ආශාව නිවන් ලැබීමට තියෙන කැමැත්ත බලවත් ෘතිකත්වයේ ඡන්දය මම මේක කොහොම හරි කරන්නට ඕනේ කියන ඒවා ඕවා හිතේ තියෙන චෛතසික ධර්ම නම් ධම් මේ චෛතසික ධර්මන්ගේ තියෙන ප්‍රඥාති ලක්ෂණය දැකලා ඒවා අයින් කරගන්න බැරුණාම ඒ ප්‍රඥාති වල එල්බවන්න එල්බනට්ටට පස්සේ ඒකම පරිපෝදයක් වඩ පරිවර්තනය ඒක නිසා මේ ප්‍රඥාත්ය හරියට අවබෝධ කරන ප්‍රඥාත්ය සිතින් අයින් කරන්නට පුළුවන් වෙනතෝ ඒක ඉතින් ගැඹුරු ප්‍රඥාවක් නැති කෙනෙකුට කරන්නට බෑ. ගැඹුරු ප්‍රඥාවක් ඇති කෙනෙකුට එහෙම කරන්නට පුළුවන් කලාවත් එහෙම. ඇත්ත වශයෙන්ම නිවන කියන එක මේ අත ළඟම තියෙන දෙයක්. ඈතට ඈතට දක්ම ලෝකේ වගේ තැනක තිබිලා අපි ගල්ලම් කරගන්නවා නෙවෙයි. අපනිතා බඹලෝ දිහා තිබිලා මේ නිවන අපි ළඟට ගන්නවා නෙවෙයි අප ළඟමයි තියෙන්නේ. ඉතින් ඒක මතු කරගන්නටයි අවශ්‍ය වන්නේ මතු කර ගැනීමට නම් ওই විදිහට විදර්ශනා වශයෙන් මේ කරුණු දකින්නට ඕන. සම්මුතිය තේරුම් ගන්න පරමාර්ථය කියන්නේ මොකක්ද තේරුම් ගන්න සම්මුති ලක්ෂණ ඉස්බගෙන ප්‍රඥාප්ති ලක්ෂණ ඉස්බගෙන ඉස්බන්නේ නැතුව මේවා ඉක්මවා මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂපය තේරුම් ගන්න සත්‍ය කියන්නේ කවුද මම කියන්නේ කවුද ගැහෙන මිනිහා කියන්නේ කවුද රූපය කියන්නේ මොකද්ද වේදනා කියන්නේ මොකද්ද සංඥා සංකාර විඥාන කියන්නේ මොකද්ද මේවා ටිකක් නිකන් ඉන්න වෙලාවට නිදාගෙන හරි කමන්නේ නුවණින් අවබෝධ කරගන්න සමාධියෙන් සිටින් තමාටම නැහැ ඇතිවන අවබෝධයක් වාට ඒක පරිවර්තනය කරගන්න. මම කියන දේවල් කියලා අහලා වැඩක් නැහැ. ඒක මගේ දැනීමක්. ඒක ඔයාලගේ දැනීමක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අවබෝධ කරන්නේ. මේ අවබෝධ කරගත්තත් වෙන මේකට ඔය සම්පූර්ණ කඩාදමල පරමාර්ථ ධර්මයකම පරමා ගොස් ඒ පරමාර්ථයත් එක්ම ලබන ඒවන ලබන්නට පුළුවන්. එසේම ලබා ගැනීමට වාසනාව සත්‍යදා වේවා කියලා අපි මේ දේශනාව නිම කරනවා. එතකොට දෙවියන් පිළිම ආකාශටාර කියන පාඩේ කියන ආකාශටාර බුම්මට්ටා දේවානාගමයි තිකා පින්නන් තමන් මෝලිතා ජනන කන්ද සාසනන් ආකාශටාර බුම්මට්ටා දේවානාගමයි තිකා පින්නන් තමන් මෝලිතා සාතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ සම්දේශං ආකාශත්තාරි බුම්මත්තා දේවා සාසයන් දක්වන්නුම් පාන්තේ කාසනික නිමිනා පුණ්‍ය කම්මේන මාමි භාව සමාගමෝ සතන් සමාගමෝ උතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛ්‍යාවාන් උතු සම්බ දුක්ඛා පමුච්චතෝ මේ කර සියලුම කුසල සත්‍ය මේගේ නිරහත් සල සේවා පරිලෝක අපත්‍ත්ත් සේවා නිවනිසන සීමලන් මේ කුසල දේතු උපනිෂ්ඨ වේවා අභිවාදන සීලිස්සෝ නිච්ඡං උද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආවාගෝග්‍ය සම් සම්පත්තියේ සබ්බ සම්පත්ති මේවිත අතෝ නිබ්බාන සම්පත්තියේ විනාශේ සමිජ්ජතු සෝම අත්පත් වේවා